අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න විචාරාත්මක නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರයක් ආරම්භ කරන්නයි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු පොලිමෑණිකන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අද දවසේ නියමිතව භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ වාර්තා 21ක් අප වෙත ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. අවසරයි සංස පළමුවෙනි වාර්තාව ඊයේ වගේ අර චූටි පුතාගේ අර චූටි පුතාගේ වාර්තාව. එයා කියනට හොඳයි නේ මෑනියෝ කියවනේ. මම එයා ලියුපෙගේ යාට කියන්න බෑ. කියන්න බෑනේ මදුනක් ගෙන්න ගම් පොඩි එකක්. පරයන්ක භාවනාව ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව කරන විට නිින්ද යනවා. ඔළුව කැරකෙනවා. මෙය පිළිබඳව පහදා දෙන ලෙස කාරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය එතකොට ඒකට හොඳට ලෑස්තිලා බලන්න යන්න. දැන් මට නිින්ද යන්නයි යන්නේ. එහෙම නැත්නම් ඔළුව කැරකෙන භාවයකට එන්න යන්නේ කියලා. එතකොට නිින්ද යන්නේ නැහැ. ඒක ස්වභාවයක් තමයි. නිින්ද පිළිබඳව නිදිමත වෙනවා කියලා දැනගෙන අපේක්ෂා කරගෙන ගියොත් නිින්දෙන්නේ නැහැ. ඕනම ලෙඩ තියෙන තැනකට ප්‍රතිශක් ප්‍රතිශක්තිකරණේ නැත්තම් අපි අන්ති කියනවා මේ වැක්සින් අරගියොත් ලෙඩේ නැහැ. ඒ නිසා බුදුහාමුදුර අපිට උගන්වන්නේ මෙව එනවා එන එකට ලෑස්තිලා යන්න. ඒවට උත්තර හොයන්න යන්නත් එපා. එන්නෙපයි කියන්න යන්නත් එපා. ඒ අවදිභාවයේ තියෙනවනම් අප්‍රමාදී භාවයේ තියෙනවනම් ඒ එන දේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ නිසා ඔළුව කැරකෙච්චාවේ කැරකෙන හැටි හොඳට බලන්න. භාවනා නිදගත් වෙලා ඉඳලා කැරකෙන භාවය වැඩි වෙන හැටි. වහනට ඉඳගත් වෙලා ඉඳලා නිදිමත වැඩි වෙන හැටි දැක ගන්නාසුළු යන්න හෙට ලියන වාතාව උට වැඩි වෙනස් වෙන්න ඉඩ තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුව සක්මන් මළුවට ගොස් කීප විටක් එහාට මෙහාට ගමන් කරනවා මම මෙතන ඇවිදිනවා කියලා සිතමින් ඉන්පසු සිත යොමු කරනවා පාදවලට යම්කිසි ගතියක් පාදවලට දැනෙනවා තද ගතිය එම ගතිය දෙස බලමින් එහි සත්වයක් පුද්ගලයෙක් නොමැති බවත් හේතුඵල ධර්මතාවයක් බවත් වැටහේ. ඇතිවීම නැතිවීම දෙස බලමින් ගමන් කරමි. කිසිම අපහසුතාවයකින් තොරව සක්මන් භාවනාව කර ගැනීමට හැකි වෙයි. කය සැහැල්ලුයි, සිතත් සැහැල්ලුයි. පර්යංක භාවනාව මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා සිත ශරීරය තුලටගෙන පළමුව ඉරියව්ව බලා ඉන්පසු දැනෙන දේ බලනවා. එවිට කැළඹිලි ගතියක් දැනෙනවා. එය හොඳට බලාගෙන සිටිනවා. මුළු කයම වගේ සැහැල්ලුයි. එහාට මෙහාට පැද්දෙනවා. විටක පොළවට පහත් වෙනවා. එය දෙස බලා සිටිනවා. කෙනෙක් නැති බවත් ක්‍රියාවක් විතරක් බවත් සිහියට හොඳින් දැනේ. හේතුඵල ධර්මතාවයක් බව සිහියට වැටහේ. ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි. තෙරුවන් සරණයි. ඔය ඉබේ ඉබේ සිටින එක දකිනකොට සමහරෙකුට බයක් ඇති වෙනවා මට පාලනය කරගන්න බෑ. මේක පාලනයෙන් ගිලි වුණා කියලා අසරණ ගතියක් තනි ගතියක් දැනෙනවා. නෑ මේක තේරෙන්නේ මේ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් කියන එකට උනන්දුවක් ඇති වෙනවා. ඒ නිසා භාවනාවේ ලැබෙන අත්දැකීම් සමහරව බය වෙලා පසුබාලා වරදට ගන්නවා. හරියාදුවට ගන්නවා. සමහරව ගන්න මේ තමයි භාවනාව. භාවනා කරනකොට ඒ වැඩේ වෙනවා. ඉබේ සිද්ධ වෙනවා. ඒක තමයි හේතුඵල ධර්ම කියන්නේ කියලා සිදුවෙන දේ එකයි. දන්නේ නැති එකන වැරදියට අර්ථකථන දෙනවා. දන්න කෙනා හරියට අර්ථකථන දෙනවා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනකොට අපි ඒක පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. ඔය දෙන අර්ථකථනයේ වෙනස මිසක් කවුරු බාන කරොත් එකම තමයි සිද්ධ වෙන්නේ. සමහර වෙලක පාඩුවට ගන්න. මට දැන් පාන්නේ තිබුණේක පාන්නේ කරගන්න බැරි වුණා කියලා ඒක අවාසියට ගන්නවා. හරියාදුවට ගන්නවා. ඊට පස්සේ දිගටම භාවනා ඇඹුල් වෙනවා. දැන් මේක තමයි බුදුහාමරට පෙන්වන්න ඕනේ. මේ තමයි හේතුඵල ධර්ම කියලා ගත්තොත් ඉඳගෙන ඉනකොට හිටගෙන ඉනකොට නෙවෙයි කොයි වෙලාවෙත් ඒකයි. ඒ නිසා භාවනාවට දක්වන ආකල්පය, භාවනාව ලැබෙන අත්දැකීම් දක්වන ආකල්පය අනුව තමයි අපේ දියුණුව හෝ පිරිහීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක ওই විදිහට හොඳ පැත්තට අරගෙන පරියන්කේ සක්මණෙන් පිට මුළු දවස පුරාම සතිය තියෙනකන් ඕක දැනගන්න අවස්ථාව තියෙනවා. අන්න ඒකට හැම ඉරියව්වේම සතිය පවත්තමින් සිදුවෙන දේට සිදුවෙන්න අරින්න. එතකොට එතන ලොකු ධර්මතාවයක් සජීවී ධර්මතාවයක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කරන විට පළමු දින දෙක තුන තුල සිත පිටව නැවත අරමුණට එනවා. පිට වූ බව නොදැනීම සිදු අතර එන බව දැනුනි. අද වෙනකොට පිටතට යෑමට සැරසෙන බවත් නොදැනීම පිටතට ගියත් නැවත ඉක්මනින් වරහන් තුල තත්පර 30ක් හෝ විනාඩියක් ඇතුළත අරමුණට එන බව අඳුනා ගැනීමට හැක. ලනුපැදුරේදී පාදයන් එසවෙන බවත්, ගෙන යන බවත්, තබන බවත් සිහියෙන් මෙනෙහි කරමින් සක්මන් කරමි. පාදයන් තබන විට ලනුපැදුරේ ඉසී ඇති ගැටිති යටිපතුලේ වරහන් තුල විලුඹ මැද හා ඇඟිලි වල හොඳින් ස්පර්ශ වන බව දැනෙයි. සක්මනේදී ශරීරයේ පුරාවට යම් යම් තැන්වලින් වේදනාවන් දැනුණත් වේදනාවක් ඇත විඳින්නෙක් නැත කියා සිතමින් මෙනෙහි කරමි. එවිට එම වේදනා නොදැනී යයි. සක්මන් කාලය තුලදී විනාඩි 45ක් හෝ ඊට වැඩි කාලයක් සක්මන් කළා සෑම දිනකදීම පරයන්කය හුස්ම දෙස මුල් දිනයන්හි වරහන් තුල හුස්ම ඉහළ පහළ යන දෙස බලා සිටියා නින්දට වැටෙන අවස්ථාද සිත විසිරෙන අවස්ථාද තිබුණා මේ හැම අවස්ථා මුල් තත්වයට වරහන් තුල හුස්ම හඳුනා ගැනීමට තවම අමාරුයි දැන් මේවන විට එම తত্ত্বය මගහැරී ඇත. ඉඳගෙන හිඳින බව අවබෝධයෙන් ඉඳගෙන සිටිමි. එම කාලය තුලදී කකුල් හිරිවැටීම් දනහිස් වේදනා තුනටිය හා පිටුපස තෙරපීම් වේදනා දැනේ. එවිට වේදනාවක් ඇත විඳින්නෙක් නැත කියා මෙනෙහි කරමි. කොපමණ වීරියෙන් හිටියත් විනාඩි 30කට වඩා සිටිය නොහැක. ඉරියව්ව වෙනස් කරමි. වැරදි ඇතනම් අනුකම්පා කර පහදා දෙන්න. මෙම භාවනා වැඩසටහනට පළමුවරට වැඩිය මෙහෙණින් වහන්සේ නමකි. තෙරුවන් සරණයි. පතන බෝධියකින් ඔබ වහන්සේට නිවන් සුව අත්පත් වේවා. ඔය ඒ විදිහට ඉරියව්ව වෙනස්කරනද මාරුකරනද සිද්ධ වුණාම අර ඉරියාපත සංදිස්ථානේ එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට මාරු කරනකොට කොච්චරක් සීරු මාරු කරලා නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට කියන්නේ ඉරියාපත සංදි. ඒකට බුද්ධ ජානසේ සම්පජාන කියන වචනේ සඳහන් කරලා තියෙනවා. එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට මාරු වෙනකොට කොහොමද සති ධාරාව ඉරියාපත මාරුව හරහා සිද්ධ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඒක නිකන් ඩ්‍රයිවිං වල ප්‍රධාන පාරේ ගිහිල්ලා හරස් පාර කර දාන්න වාහනේ හරවනවා වගේ. ඒ නිසා ඉරියව් මාරු කරන්න කමන්නේ ඒක උනන්දු කරවන්න නෙමෙයි මම මේ කතා කරන්නේ ඉරියව් මාරු කරන වෙලාවේ කොතෙක් දුරට සතිය එක දිගට ඉරියට පාත්තන්න පුළුවන්ද කියන එකත් ওই වார்த்தාවට ලිව්වනම් වார்த்தාවේ වටිනාකම වැඩි. ඒ නිසා අනිත් දවසේ ලියනකොට ඉරියව් මාරු කරාට පස්සේ සතියේ ස්වභාවයත් වාක්‍යයක් සඳහන් කරන්න. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මලින් පිරුණු ගස මෙන්ම මල් කොළ කිසිවක් නැති ගසද ඊතා ලස්සනයයි සිතේ ඊයේ හවස පරයන්ක භාවනාවට වාඩි වී විනාඩි 40ක් පමණ ඉක්මවීමත් සමගම එම ඉරියව්වේ රැඳීම තවදුරටත් එපා වූයේ දැඩි වේදනාවෝ නිසාය ඇස් නොහැරම ඉරියව් මාරු කළත් විනාඩි දෙක තුනකින් එලෙසම විය කීප විටක් එසේ ඇස් නොහැර ඉරියව් වෙනස් කළත් ඇයි මේ යන අදහසක් නොවිය ඔක්කොම වන්නේ යහපතට යයි සිතා ඇස් ඇරියෙමි. තව විනාඩි 10ක් ඉතිරිව ඇත. ඒ කාලය හොඳටම ඇතියයි සිතා මම නැවත සකස් වී පර්යංකයටම සිත යොමු කළෙමි. කිසිදු අපහසුතාවයකින් තොරව විනාඩි 20ක් ගත විය. මම සතුටු සිතින් යුතුව සක්මනෙහි පිය එසවිය. හවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අනුව ඉදිරියේ කිසිදු වස්තුවකට net යොමු නොකිරීමට මම තරයේම අදිටන් කළෙමි. හැම පියවරකම හැම මොහොතක්ම සිහියෙන් ගත කළෙමි. ස්වාමීන් වහන්ස අද උදෑසන සක්මන් භාවනාව කිසිදු වෙනසකින් තොරව සිහිය පිහිටුවීමට හැකිවිය. එහෙත් පරයන්ක භාවනාව සිදු කිරීමේදී විනාඩි 20ක් 25ක් යන්න ඇත. ගතත් සිතත් දෙකම අලසකමින් පිරීලාය. ඒ සිහියෙන් දුටුවත් එහි රැඳීමට එකඟ නැත. කායිකව සියුම් වේදනා දැනුණත් දැඩි අපහසුතාවක් නොවිනි. කම්මැලිකම නිසාම නිසාම මම නැගිටෙමි. සක්මන් කිරීමට ආරම්භ කළෙමි. කකුල්වල සහ ශරීරයේ විවිධ වේදනාවන් දැනුනි. සක්මන් කළේද අලසකමිනි. සිහියෙන් සිටියේද කම්මැලිකමට රජයන බවක් දක්නට ලැබිනි. අලස වූවත් නොකර බැරි කටයුතු ඇතැයි සිතා උත්සාහයෙන් සිතාමතාම කටයුතු කළෙමි. නැවත සක්මනෙන් පසු මම භාවනාවට පර්යන්කේ වාඩි වීමි. හුස්ම රැල්ලට සිත යොමු කළ විට මොහොතකින් මුළු ශරීරයම ඇඟිලි තුඩුවල පවා සෙලවෙන ගතියක් දැනුනි. මම ඒ දෙස සිහියෙන් බලා සිටියෙමි. කාලය අවසන් වන්නට ආසන්නව ආසන්නව විවිධ ඇටසැකිලි මා ඉදිරියේ දිස්විය. සැබෑවටම ඒවා දැකිය හැකිනම් මම ඇස්සැරියෙමි. කිසිවෙකුත් ළඟක නැත. කාලය නොදැනීම ගෙවි ගොස් මම සක්මනට පිවිසුනිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ බුද්ධ ශාසනයෙම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනම අත්පත් වේවා. ඔය විදිහට කම්මැලිකම නීරසකම ආවට පස්සේ රාග විරාගමනේ ජමසෝකං ධම්මම සංගතම අපටිකූල. ඒකේ විරාගයේ පහළ වීම මේ එනකොට ඒකට මුස්පේන්තු කරගතිය. එනත ඒකට කාලකන්නිකමක් විදිහට හදන එක තමයි අපිට භාවනා කරගන්න බැරි හේතුව. ඒ නිසා අපි ඊයව මාරු කරනවා. ඉතින් බුදුජානන්සේ සඳහන් කරනවා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසා. දුක්ඛ සත්‍ය තමයි ඔය කම්මැලිකමක් විදිහට එන්නේ. කවදා හරි ඒ කම්මැලිකමට සාදර වෙන්න පුළුවන් නම්, නීරසකමට සාදර වෙන්න පුළුවන් නම්, නිදිමත ගතියට සාදර වෙන්න පුළුවන් නම් මේ ආසරණ වෙලා තියෙන ගතියට සාදර වෙන්න පුළුවන් නම් අනුතුරුදායක ගතියට භයානක ගතියට සාදර වෙන්න පුළුවන් නම් ඉතින් ඒක බුද්ධ ධර්මයේ දුක්ඛ සත්‍ය කියන. ඉතින් අපි ඒක ඇයි මේ මහා කාල කන්නිකමක් මුස්පේන්තුවක් කියලා ඒක නැති කරන්න හදනකොට ඉරියව් වෙනස් කිරීම තමයි වෙන්නේ. ඒකට ඉරියව් වෙනස් කරුවොත් දුක්ඛ සත්‍ය නෑ. දුක්ඛ සත්‍ය තියෙනවනම් ඉරියව් වෙනස් කරන ද්වාර කම්මැලිකම පෙරමග ලකුණක්, පුබ්බ නිමිත්තක්, පුබ්බකරණයක් කරන්න යන්න පටන් අරගත්තාම අපිට හැම වෙලාවෙම සතුට වෙන්න පුළුවන්. මොකද මුළු කම්මැලිකමක්මයි ජීවිතේ කියන්නේ. එනේන කම්මැලිකමට සාදර වෙනවා. එනේන කම්මැලිකමට සතුට වෙන්න ගියාම මායයටවත් පේන්නේ නැතු යනවා. ඉතින් ඒක කැමැති නම් කරත හැකි. ඒකට වෙන මොනම සුදුසුකමක්වත් ඕනේ නැහැ. manussකම විතරයි ඕනේ. අපි සුදුසු ගන්නෑ අරක නෑ මේක නෑ කියලා කියන්නේ කවදාකවත් ඕක වෙන්නේ නැහැ. ඒ නිසා මේ රාගයට විරාග කරන්න. විරාගයට රාග කරන්න. රාග විරාග මනේජම සෝක. ධම්මම සංකතම අපටි කුලං. අසංගත ධර්මයට පිළිකුල් කරන්න එපා. මధుරමේ මම් පගුණංසු විවත්තං. මේ මధుර වූ මනාකොට විභජනය කොට දේශනා කරලා දුමු ශබ්දර්මය තමයි ඔය එළියට එන්නේ. ඉතින් ඒකට කම්මැලිය මෛත්‍රී බුද්ධ සාසනයෙන් නිකන් ඉන්න පුළුවන්. ගරු කටයුතු ගුරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට වම ඔසවනවා යවනවා වශයෙන්ද අනෙක් පාදයට එලෙසම ඔසවනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ඒ අවස්ථාවේදී මට දැනුණ හැඟීම් දැනීම් මෙලෙස සටහන් කරමි. මුලින් වම් පාදයේ තබන විට පාදයේ විලුඹ කොටස මුලින් පොළවේ ගැටි ෂණයකින් මුළු පාදයම පොළව තදින් ස්පර්ශ කරන අයුරු දැනුනි. එවිට පොළවේ ඇති තද රළු බව මට දැනුනි. ඒ අතර දකුණු පාදයේද ඇඟිලි තුඩු පොළවේ ගැටි තද වී ශරීරයේ සමබරතාවය රැකගනිමින් මුළු ශරීරයම ඉදිරියට තල්ලු කරමින් සක්මන සිදුවන බව වැටහුණි. එසේ සක්මන් කෙළවරට පැමිණි පසු හැරවීමට නැවතුන විට ශරීරයේ තිබූ සියලු වේදනාවන් මිදී මහත් සැහැල්ලු සැනසිලිතාවයක් අත්විඳෙමි. සිතද කිසිම අරමුණක වේලේ නොතිබුණි. එය ඊටා සහනදායක මොහොතක් බව වැටහුණි. මේ සියලු සිදුවීම් ගලා යන්නට සිතත්, කයත්, ගතත් ඊතා සල්ප මොහතක කරන සිදුවීම් මාලාවක් බව වැටහුණි. පර්යංකය පර්යංක භාවනාවේ යෙදෙන විට මා ඒ සඳහා කමඨහන් අරමුණ වශයෙන් මට දැනෙන හෘදේ ස්පන්දනය අරමුණු කරමි. ඒ අරමුණ කෙරෙහි බලා සිටින විට ටික මොහොතකින් අරමුණ ගෙවි ගොස් සිත නිශ්චල විය. මම කිසි සිතුවිල්ලක් නොගෙන ඔහේ බලා සිටියෙමි. සිතුවිල්ලක් දැනුණත් එය සිතුවිල්ලක් කියා සිතා බැහැර කළෙමි. මට කයට නිශ්චල සැහැල්ලුවක් දැනුනි. ටික වේලාවකින් මගේ ඔළුව ප්‍රදේශයේ ගැහෙන ගතියක් හා නලලේ පොඩි හිරිගතියක් දැනුනි. එහෙත් සෑම පරයන්කයකම එය නැත. සමහර පරයන්කයන් වල සිත තැන්පත් වන්නේ නැත. ශරීරයේ ඇලවෙන ස්වභාවයක් දැනේ. සමහර විට සිත සැහැල්ලු වී ගියාසේ මට නිින්ද ගොස් ඇහැරුණ බවක් හැඟේ. එහෙත් මට නිින්ද නොගිය බව මම හොඳින් දනිමි. ඉරියව්ව එලෙසම පවතී. අපට නිවන් මඟට උපදෙස් ලබා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගීව වහා වහා චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඔය මේකේ හිතලා ලිව්වද ලියවිලාද දන්නේ නැහැ. කාරණාව ලියවෙනම අරමුණු තියෙන තාක්කල් වෙහෙසයි. අරමුණු තියෙන තාක්කල් කෙලෙස්. අරමුණු තියෙන තාක්කල් පී කතන්දර ගොතන. අරමුණු නැතිලා කිසිම කෙලෙසයක් නැහැ. සම්පූර්ණ තිබුණ ආතතිය නැති වෙනවා. අපිට නිකන් නිින්ද ගියා වගේ වැටෙනවා. ඒ සමහරුට එක පෙරදුනා වගේ තේරෙනවා. ඉතින් ඒ නිසා අපි මොකක් හරි අරමුණක් අල්ලන්න හදනවා ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ හරි එල්ලෙනවා වගේ. අල්ලන්නේ කෙලෙසයක්. ඒ නිසා කොයි වෙලාවක හෝ ඒ අරමුණු අඩු අරමුණු නැති අරමුණු සිවුම් වෙන තත්ත්වෙට ගිහිල්ලා ඒක තමයි මේ භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ කියලා බැලුවොත් ඒක බුද්ධ විදින්න කෙනෙක් නැහැ. අපි ජය ගත්තට පස්සේ පාටියක් දාන්න කෙනෙක් නැහැ. අපිට ලැතිනේ ජය අරගෙන පාටි දාන්නනේ. මේක නෑ. එතෙන්ට යනකොට මම යන්නේ. ඒක නිසා භාෂාවට දාන්නත් බෑ. ඉතින් ඒ දෙක අතර සටනක් තියෙන. එතෙන් ගිය ගමන් මොන හරි ඉල්ලන්න හදන. මොන හරි අල්ලන්න හදන. අල්ලපු ගමන් ආයෙ කෙලෙසයක් එනවා. ආය ආදතියක් එනවා. ආය කතන්දරයක් ගෙතෙනවා. ඉතින් ඒ නිසා මේක කරලා කරලා කරලා පුරුදු වෙයි දවසක. ඒ අරමුණු දෙකක් අතර මැදින හිස්තනේ තමයි නිවන තියෙන්නේ. ඒක අපිට බීතිකාවක්. ඒක අපිට බයක්. ඒක අපිට පෝරකේ ලෑල්ලයින් කෙරුවා වගේ. ඉතින් මේ මනුස්සයාට තියෙනවා මේ හැම මිනිස්සෙක් ගාවම මේ විමුක්තියට බයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මොනවා හරි රැස් කරා. නමුත් භාවනා කරනකොට කොච්චර රැස් කරුවත් එන්නේ එන්න අතරමැද පෙන්නනවා. හිස් තැන පෙන්නනවා. බය වෙන තැන පෙන්නනවා. ඉතින් කට්ටිය අප නෝල් දානවා, පිළිත් නෝල් ගැට ගහනවා, බෝධි පූජා දෙනවා. මේ අසරණ වෙනවයි කියලා හිතා. ඒකල සසරණ වෙනවයි කියලා කක්කව ඉල්ලනවා. ඒක කරලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ. ඉල්ලලා ගන්න මේකේ දෙයක් නැහැ. ලැබුණොත් කක්කාවක් විතරයි. මොනවක් නැත්තම් මධ්‍යම ප්‍රතිපදාට වැටෙනවා. ඒ නිසා ඒ නැති තැන නෙවෙයි නිවන කියන්නේ. නමුත් නැත්තෙන් පුරුදු වුණාට පස්සේ නිවන් මාර්ගයට වැටෙනවා. ඒ නිසා පුළුවන් තරම් ක්ෂය කරන්න බලන්න, වැය කරන්න බලන්න, නිරුද්ධ කරන්න බලන්න, පරිනිස්සජනය කර බලන්න. ඒ හතර කියනවා ගැඹුරු විපස්සනා කියලා. කායानुපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා, පරිනිස්සග්ගානුපස්සනා. එතකොට තමයි ඔය හිඳ අනිදාන්නේ. එතකොට තමයි ওই පිරිත් නූල් ගැට ගන්න. එතකොට තමයි අප නූල් අයින් කරන්නේ. පඳුරු අයින් කරන්නේ අර මම ආපහු ගෙන්න ගන්න. නැත් මේකේ ලියවෙනවා ගුරට හොරහා ඒක අත්දකලා තියෙනවා. ඒක අත්දකින්න වෙලාවේ තියෙන ආතතිය නැති වෙනවා කියන්නේ. කවදාද අපි මේක ලෑස්තිලා යන්නේ පරියන්කේ. ලෑස්තිලා ගිය දවසේ පේනවා පටන් ගත්ත වෙලාව ඉඳලා හරි විවේකයක් හම්බ වෙයි. ඒ නිසා මේ පැත්තට හිත හැරෙනකම් කලියුත් දෙ මේකයි කියන තැනට හිත හැරෙනකම් ඔක නිකන් ඇඹුල් ගතියක් තිත්ත ගතියක් තියෙනවා ඊට පස්සේ භාවනා කරලා කියලා දෙයක් ඇත්තේ නැහැ ඒක විනෝදාංශෙම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ හිස්තැනට මොනවත් නැති තැනට අරමුණු කරගෙන භාවනා කරන්න. ගරු ස්වාමීන් වහන්ස අස්ති බිඳි බිඳි ගිය බව ඔබ වහන්සේට පැවසුවේය. ඊයේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේගේ සිරුර ඇටසැකිල්ලක් මෙන් දිස්සූ අතර දහවල් දාණය වැළඳීමට පෙර ආහාරය මෙනෙහි කරන විට ඒ අසුචි ගොඩක ආකාරයකින් දිස්විය. කිසිවක් නොසිතා ආහාර අනුභව කරන්නට යෙදුන අතර කිසිදු අපහසුාවක් අපිරියාවක් නොදැනුනි. සිහිය පිහිටුවීමේදී චිත්‍රපටයක ආකාරයෙන් රූපරාමු දිස්වන අතර ඊතා පහසුවෙන් ඒ දෙස වශීකරණයක් නොකර සතිය පිහිටුවිය හැක. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් නිවන් දකිත්වා සාදු සාදු සාදු. එනිසා ඒ ඔක්කොම පේනාලිය සංඥාතෝගයක් තියෙන නිසා ඒව නිකන් සෙල්ලංගයක් වාගේ වැල්ලේ හදපු මාලිගාවක් වගේ මෙවට අයිතිවාසිකම් කියලා රණ්ඩු සරුවල් කරනවා වෙනුවට ඒකත් සංඥාවක් මේකත් සංඥාවක් කියලා ඒකට යන්න ඇතිවොත් හැම වෙලාවෙම අලුත් වෙයි හිත. මේ ඇති වෙච්ච සංඥාවල් බඳ කතන්දර ගොතන්න පටන් ගත්තොත් ඉතින් අපි කොටු වෙනවා ආතතිගත වෙනවා ඒ නිසා මේවා නැති වෙන්නේ ඉස්සෙල්ලා බොඳ වීමක් වෙනවා සංඥාකරණයක් වෙනවා අන්න ඒ වෙලාවේදී ආය නැවත අල්ලන්න තු ඒක හේම දී වෙලා යන්නයි. ඒකට ප්‍රිය වස්තු දී වෙලා යනවා දකින්න එක හරි බය හිතෙනවා. තමන්ගේම දරුවා තමන්ගේම අතේ මැරලා යනවා. නමුත් ඒතිෙද්දි ඉදිරියට යන්න සූදානම් ශරීරයක් අවශ්‍යයි මේ ගමනේදී. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව පැයකට ආසන්න කාලයක් සිදු කර පරියංක භාවනාවට වාඩි වන්නෙමි. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය ගෙවි ගොස් නිස්කලංකව ඔහේ සිටිමි. බොහෝ වේලාවක් එසේ සිටිය හැකිය. ඒ අතර නොයෙක් සිතුවිලි, රූප, කතාබහ ඈතින් පෙනෙනවා, ඇසෙනවා වැනි දෙයක් සිදුවේ. ඒවා ඇතිව නැතිව යයි. භාවනාවට ලොකු බාධාවක් නොවේ. පරයන්කයේදී කයද ගල් ගැසී වැනිය. බොහෝ වේලාවක් වරහන් තුල පැයකට වැඩි කාලයක් මෙසේ සිටිය හැක. මෙම දින ටිකේම ඒ ආකාරයටම සුළුසුළු වෙනස්කම් සහිතව පරයන්කය සිදුවේ. ආදුනික නොවේ. සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා. මේක සාමාන්‍ය අර ඉස්සල්ලා වාර්තා වගේ රූපාකාරයෙන් තිබුණ එක රූප සංඥා බවටපත් වෙනවා. යථාර්ථයක්ව තිබුණ එක සංකල්පයක් බවටපත් වෙනවා. මේ අත ගන්න පුළුවන් වගේ රූපයක් තිබුණ එක තව වෙලාවකින් බොද වෙලා යනවා. ඉතින් ඒ ඒ වෙලාවේදී ඒ මේ කලබල වෙන්නේ නැතුව මේ මේ දැන් තියෙනවා කියපක මේ බොඳ වෙලා ගියා. මේ බොඳ වෙච්ච එක ආයේ දෙයක් බවටපත් වෙනවා වගේ සංකල්ප රූප වෙනවා රූප සංකල්ප වෙනවා. ඒක ලොකු ශාන්සිල් ලියනවා අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම කියලා. ඉතින් ඒක දිහා බලන්න හරි අමාරුයි. මොකද එතකොට කොයි එකද ඇත්ත කොයි එකද බොරුව කොයි එකද හිතලුව කොයි එකද සත්‍ය කියලා හිතා ගන්න බෑ. එතකොට අපේ භාෂාව අසරණ වෙනවා. ව්‍යාකරණය අසරණ වෙනවා. sannivedane අසරණ වෙනවා. ඉතින් ඒලාදී sannivedane කතා කරන්න එපා බලන්න මේ දැන් තිබුණ දේ දැන් බොඳ වෙලා යනවා. හරියට මේ චිත්‍රපටයක පෙන්වපු දෙයක් තව පොඩකින් නැති වෙලා ගියා වගේ. යන්නේ ඒක වෙද්දී සද්ධාවත් සීලයත් සතියත් කඩා ගන්න නැතුව හේම බලන් ඉන්න පුළුවන් නම් අපිට මේ ඉඳුරංගෙන් පෙන්වන දේවල් අදහන්න පුළුවන්ද කියන ප්‍රශ්න මතුවෙනවා. තියෙන දේද පේන්නේ ඇත්තටම ওই පේන දේ තියනවාද කියලා. ඉතින් සරුවචනසේ සඳහන් කරනවා ද්වේතානුපස්සන සූත්‍රයේ පෘතජ්ජනියම් යමක් ඇත්තේ කියන්නේ නම් ඒ ආර්යයන් වහන්සේට නැත්තේමය. ආර්යයන් වහන්සේ යමක් තියෙනවයි කියනවනම් නිවන එහෙම නැත්නම් නිදහස කියලා පෘතජ්ජනට ඒ නැත්තේමය. ඒ නිසා පෘතජ්ජනය ආර්යයි කියන්නේ ආර්යනාංශ කියන ඔළුවෙන් හිටගෙන ඉන්නවා. දැන් මේ කෙනා මේ ලෝක දෙක මැද ඉන්නේ. මේ ඇති කියනවා මේ නැයි කියනවා. ආය නැති එකකින් ඇති එක හැදෙනවා. ඉතින් ඒලා අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. මේක දිහා බලාගෙන ඉන්න. එතකොට හිත සූදානම් වෙයි මේ චපල භාවයේ තියේදී මොනවද කියන්න ඕන මොනවද තීන්දුව කරන්න ඕන කියලා. කියලා තීන්දුව කරලා තිබ්බොත් අහු වෙනවා. නිසා මත ප්‍රකාශ කරන්න නැතුව නිරීක්ෂණේ වැඩිකරනද නිගමන අඩු කරනවා. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මාහට හොඳින් වැටහින ඔබ වහන්සේගේ දෙනිතේ ආලෝකයක් දුටිමි දේශනාව අවසානයේදී මම ඉහළ මහලට ගියා පර්යංකයේ යෙදුනා මා බලාපොරොත්තු වූ ලනුපැදුර නොලැබුණත් මම වෙනත් ලනුපැදුරක් මැදිස්ත සිතින් තෝරා ගත්තා මට මගේ ඇස් දෙක ඉදිමෙනවා මෙන් දැනුණා මම සක්මන නවතා මගේ ශරීරයේ බුදුන්ට පූජා කොට පර්යංකයට ගියා පුදුමයකි. විනාඩි 5කින් පමණ මම හුස්මක් අල්ලා ගත්තා. මගේ උකුල් පෙදෙසේ ඇට බිඳීමක් ඇසුණා. බඩ හැකිලුණා. බඩේ සිට පපුව දෙසට ඇටකටු හැකිලෙනවා දැනුණා. මට සැහැල්ලුවක් දැනුණා. එය එය මම දහපාරක් පමණ කළා. කාමරයට ආවා. කවදාවත් නැති සතියක් මට ඇවිත්. මා ඇඟ සෝදා සතියෙන් ඇඳට ගියෙමි. මට නිින්ද ආවේ නෑ. ඔබ වහන්සේගේ දීප්තිමත් දෙනත සහිත රුව කැලයෙන් මට පෙනේ. ඇඟට මොනවාදෝ වෙයි. ඈතින් පිරිත් ඇසින මට මගේ හුස්ම යනවා දැනින. මම මගේ ශරීරයේ බුද්ධ රත්නයට පූජා කිරීමට පොරොන්දු විය. සැහැල්ලුවෙන් හුස්ම ටික ගියා. ඈතින් මගේ ස්වාමියාත්, දුවත්, පුතාත් දුටුවා. ඒ අය ඇඬුවේ නෑ. මට නිින්ද ගියා. උදේ අවදි වී මම භාවනාවට ගියා. කිසිදා මට කීකරු නොවු මගේ දෙපා හොඳට නවා ඉඳගන්න හැකි වුණා. අදත් ඇටකටු හැකිලුණා, ඇස් දෙකත් ගිලුණා. මම මේ හැම දෙයකටම ආදුනිකයි. ඔබ වහන්සේගේ උපදේශක් අනුකම්පාවෙන් උපේක්ෂා සහගතව බලා හිඳිමි. මට හැඟෙන පරිදි භාවනා කුටියේ බිත්තියේ ඇති ඉංග්‍රීසි කියමන මට සිදුවෙමින් පවතී. Yesterday I was clever, so I wanted to change the world. Today I am wise, so I am changing myself. අසරණ මාහට නිවැරදි මඟ කියා දුන් ඔබ වහන්සේට උතුම් නිර්වාණයම ප්‍රාර්ථනා කරමි. කොහොමද එක හීනකින්ම නම් එලි වෙන්නේ නැහැ. තව ගොඩක් තියෙනවා ඔකේ ඔය. මේ එකක්. කොහොම යනකොට යනකොට ඔය අර හුස්ම ටික යනවා කියලා එහෙම මැරලා යනවනම් අන්න හරිසෝ. ඒකට එහෙම ඇඳේදී මේ ඉටිපන්දමත් තිබ්බා වගේ පහුවෙන්දා තියෙන්නේ අපිට දේහයක තියලා ගිහලා පුච්චලා දවස් හතේ දාන දීලා ඉසුටි කරන එක. වෙලා තියෙන අර ගිය හුස්ම ආපහු ආවට පස්සේ තමයි අර කචල් එක දිගටම ඇදිලා යන්නේ. කොහොම කර කර ඉන්නකොට යන හුස්ම යන්න මාරි. ඒකට ළඟ ඉන්න කෙනාට තමයි අප්සෙට් වෙන්නේ මේ ළඟ ඉන්න කෙනාට මොකදෝ වෙලා. කාමරේ ඉන්න අනික් එක්කනට අප්සෙට් වෙනවා ඒක. ඒ නිසා ඔය වගේ ඒවා එකක් නෙවෙයි ලක්ෂ කියලා කෝටි වාරයක් යන්න ඕනේ. මේ ශාසනය මොකද්ද කියලා තේරුම් ගන්න, ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න, බුදුන් කවුද කියලා තේරුම් ගන්න, සංඝයා කවුද කියලා තේරුම් ගන්න, සීලය මොකද්ද කියලා තේරුම් ගන්න. නැති ඕක නැති උනායි කියලා වැටෙන්නත් එපා. තව දහස්වර හම්බුණත් උදම්මනන්නත් එපා. ධර්මයේ සජීවි නම් මේක වෙන්න ඕනේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී දීර්ඝ හුස්ම ඇති විට දීර්ඝ හුස්ම බවත් කෙටි හුස්ම ඇති විට කෙටි හුස්ම ඇති බවත් මෙනෙහි විය. පසු වේලාවකදී ඇතුළට கிඳා බැසුණු ඇස් දෙකක් මෙනෙහි විය. එය මියගිය අයෙකුගේසේ පෙනිනි. ඒ ඇස අනිත්‍ය බවත් දුක් බවත් අනාත්ම බවත් වැටහිනි. තවත් වේලාවකදී කෙල උනන ආකාරයද එය ගිලෙන ආකාරයද දැක එය පිළිකුල් යයි මෙනෙහි විය. සෙමද එසේමය. නැවත භාවනාවේදී බඩ පුරා දුවන වාතය දැනුනි. උඩට එන වාතය උද්දංගම වාතය ලෙස මෙනෙහි විය. පහළට ගලා යන වාතය අදෝගම වාතයයි මෙනෙහි විය. මේවාද ඇති වී නැති වී යන ආකාරය දුටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ ආයතනයේ සිටින සියලු දෙනාට වහා වහා ධර්ම අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මට ඒ රිලව් ටිකටත් අනිවාර්යයෙන්ම නිවන් ලැබෙන්න ඕනේ. මම දැන් එනකොටත් හම්බෙලා කතා කරලා ඉන්න සේරටම පොඩි මෑණියොත් එක්ක රිලවුන්ට ඔය බල්ලෝ 6 දෙනෙක් ගෙනත් දාලා අද උදේ විතරක්. ඉතින් ඒ සියල්ලටම නිවන් සප ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මනේදීද පරයන්කේදීද එදිනදා සතිය වඩන සෑම මොහොතකදීම මා සිටින්නේ සංසිඳීම තුලයි. මේ පිළිබඳව කමඨහන් සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ උපදෙස් දෙනු ලැබුවේ උපදෙස් අනවශ්‍ය බවත් එම සංසිඳීම තුලම සතිමත් වන ලෙසයි කාලය වැඩි කරන ලෙසයි එම සංසිඳීමද වෙනස් වෙමින් පවතී සිදුවන දේ වචනයට නැගීමට අපහසුයි ඒත් මට දැනෙන ලෙසට පවසන්නෙමි සංසිඳීම වඩ වඩා තීව්‍ර වෙමින් සුකුම වෙමින් සුකුමතර වෙමින් පවතී මා එහි கிඳා බසින්නාක්සේ දැනේ මේ තුලද මම නොපසුබටව සතිමත් වෙමි මෙම తත්වයේද භාවිතය වැඩි කළ යුතු බව හැඟේ. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙනු ලබත්වා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. කොක් වෙලාවට අර රූප ලෝකයේ ඉන්නකොට අපිට කියන්න කරන්න මනින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක සියුම් වෙලා ගියාට පස්සේ හිතන අද නම් සියුම් කියලා. නමුත් ටික හෙටත් එක් ගණන් ගණිත භාවනා කරොත් ඒකටත් වැඩිය සියුම් තත්යකට ඊට පස්සේ ඒක තමයි සියුම්ම කියලා හිතාන භාවනාවට ඊට පස්සේ ඊටත් දවසේ වැඩි වෙනවා. නිසා මේ සතත අභ්‍යාසය එක දිගට භාවනා කරන යනකොට තමන් ලබන හැම අත්දැකීමක්ම අතීතයට කොච්චර සියුම් අත්දැකීමක් ලැබුණත් හෙට වෙනකොට ඒක අතීතයට ගිහිලා. එතකොට පේනවා මේක දිගින් දිගට යනවා. ඒ නිසා ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙනවා ධර්මයේ ගැඹුර මනින්න බෑ. ගොඩබිමේ ඉඳලා මුහුදට යනවා වගේ කියලා. අනුපූර්වයෙන් එන්නේ එන්නේ එන්නේ ගැඹුරු වෙනවා. ඉතින් අර නාස් නාහේ මට්ටමට වතුර යනකම් තමයි ඔය උපක්‍රම ඔක්කොම ඕනේ. නාහේ මට්ටමට ගියාට පස්සේ කොහෙත් එකයි වතුර. එචා ධනිස්ත ධන වල්ලු කරක් ධනිසක් උකුලට තනමත්තක් බෙල්ල නාසයට යන්නකම් මැරෙන්න දඟලනවා. ඉතින් ඊට පස්සේ කොහේ ගියත් ගැඹුරු ගැඹුරම තමයි. එන්න එන්න ගැඹුරු වෙනවා. මේ සමහර මේකට මන්ද උත්සාහි වෙනවා. මේ කෙලවරක් නැන්නේ එන්න එන්න ගැඹුරු. ඒක තමයි ධර්ම ගැඹීරත්වය කියන්නේ. ඒතර පේන අපේ හිත භාවනා කරන්න කරන්න ඒ වගේ ගැඹුරු ධර්මවල සුදුසු වෙනවා. දැන් ඉන්නේ මේ වැල්ලේ සෙල්ලම් කරන පොඩි උන් වාගේ අර වලලු කර දෙමිනකොටම කෑ ගහනවා. ඒ කියන්නේ ඔක බහින්න ඕනේ. බහගෙන බහගෙන යනකොට අපේ මනසේ තියෙන සියලු ශක්තිය, අපේ මනසේ තියෙන සියලු ප්‍රභාවයන්, ඒව නැත්තම් අපේ මනසේ තියෙන භව සම්පatti සියල්ලම පිපෙනවා. ඒ නිසා යන්නයි තියෙන්නේ එනේ එන ගැඹුරට සූදානම් වෙලා යන්න. යනකොට පේනවා මන් දන්නේ මගේ පින. මන් දන්නේ මගේ කුසලතාවය. හැබැයි බුදුහාමුදුරුවෝ දන්න. ඒකයි බුදුරජාන්ස කියන්නේ බය වෙන්න එපා. ওই දිගේ බහගෙන බහගෙන යන්න එතකොට තේරෙයි මේ ඊයේ ගොඩාක් ගැඹුරයි කියප එක අද මෙච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ධර්ම ගැඹීරත්වයේ තේරුම් ගන්න මනින්න බැරි දෙයක් බව තේරුම් අරගෙන හැමදාම සුදුස්සෙක් වෙන්න මීට වැඩිය ගැඹුරකට මුණ දෙන්න. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ මා මේ නිස්සරණ වනයේට පැමිණි ප්‍රථම අවස්ථාවයි. මේ ලෙස භාවනා කරන්නේද ප්‍රථම අවස්ථාවටයි. සක්මන් භාවනාව මම සක්මනේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් ලනුපැදුරේ විනාඩි 30ක් පමණ ගමන් කළා. එහිදී මම පැදුර දෙපස වතුර පිරී ඇති බව දුටුවද එය නොතකාම වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. මද වේලාවකින් වරහන් තුල විනාඩි 10ක් පමණ සක්මන් කිරීමේදී දැනෙන රළු ස්වභාවය හා තදගතිය ගැන සතියෙන් බලා සිටියෙමි. පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී මම මම දැන් මෙතන කියා සිතමින් ආනාපාන සති භාවනාව වැඩුවෙමි. එහිදී මා හුස්ම ගැනීමේදී දැනෙන රස්නේ බවද හුස්ම හෙලීමේදී දැනෙන සිසිල් ස්වභාවය දෙසද බලා සිටියෙමි. සිත බොහෝ අරමුණු කරා ගිය නමුදු මා නැවත මුල සිට භාවනාව ආරම්භ කර භාවනා කළෙමි. පින්වත් ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය පිට ගිය හිත නැවත අරමුණට ආවට පස්සේ නැවත අරමුණත් එක්ක සම්බන්ධ වෙනකොට අරමුණ තිබුණ විදිහටම සංසිඳිලා තියනවාද? නැත්නම් අරමුණ ඇවිස්සලා තියනවාද? අරමුණට යහතින් බැහැ ගන්න පුළුවන්ද? නැත්නම් ප්‍රයත්න කරන්න ඕනද කියන කාරණාව හෙලි කරපු දවසේ නැත්නම් හෙලිකල යුතුයි කියලා වැටහෙන දවසේ භාවනා 150ක් ඉවරයි. මේක එතෙන්න ගෙනල්ලා අන්ත කරලා තියෙනවා අත්‍යවශ්‍ය වාක්‍ය. එහෙම නැත්නම් ඒ සාරය ඕජාවලි විලා නැහැ. ඒ කියන්නේ හොඳ දේ හොඳ වෙති වශයෙන් අඳුනන්නේ නැහැ කියන එක. එතකොට ඒක හොඳ දෙයට කරන නිග්‍රහයක් වෙනවා. හොඳ දේ අඳුරනවා. අඳුරලා හොඳ බව ප්‍රකාශ කරනවා. එතකොට හොඳ දේ තව බබලනවා. ඒ නිසා ලියපෙකන කැමැති දාත උස්සන්න මේ නැවත අරමුණට එනකොට Tamanට කරදරයක් නැතුව අරමුණට යන්න පුළුවන් වුණාද? අරමුණ සංසිඳිලාද? අරමුණ ඇවිස්සීලාද කියන කාරණාව සභාගත කරා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙම කියනවනම් අපිට පුළුවන් ඒ ඒ මට්ටමට ගිහිල්ලා ඉන්න කෙනෙකුට අතවත් අත දෙන්න ගමන ඉවර කරන්න පුළුවන් ඒක. වාක්‍ය ඉවර නැවතීමේ ලකුණු දාන්න. එහෙම නැත්නම් ගාන හදලා ඉවරයි ඉරි දෙකක් ගන්න. ඉරි දෙක හැදුවේ නැත්නම් ලකුණු කැපෙනවා. ඒ මොකද හේතුව එයා ලියලා නැහැ ගාන හදලා ඉවරයි කියලා. උත්තරේට ඉරි දෙකක් ගහලා නැහැ. වාක්‍ය වුණ පස්සේ තීත තියලා නැහැ. අතරමඟ නතරයි. දැයි කවුරකට අත උසන් නිසා අපි යනවා ඊගාවසු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම පර්යංක භාවනාවේදී ආස්වාසය ප්‍රස්වාසය ඇතුළු වන බව නිරීක්ෂණය කරමි. සිසිල් බවක් දැනුනි. මම ඒ දිහා බලනකොට ආස්වාසය හා ප්‍රස්වාසය වාර 20ක් 30ක් නිරීක්ෂණය කළ හැක. මට පර්යංක භාවනාවේදී තද බඩේ කැක්කුමක් හටගෙනුනි. මම ඒ දෙස බලා වේදනාවයි වේදනාවයි ලෙස මෙනෙහි කළෙමි. මද වේලාවකින් එය නැතිවිය. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේදී පාදයේ එසවීම ඔසවනවා ඔසවනවා යයි මෙනෙහි කළෙමි. එවිට තද බව අඩු වී යනවා දුටුමි. පාදයේ බිම තබන විට තබනවා තබනවා යයි මෙනෙහි කරමි. එවිට සීතල සහ උණුසුම දකිමි. ටිකකින් සිත වෙනත් සිතුවිලි සිතන්නට වුණා. ඒ කල්පනාවේ සිටිද්දීම පියවර 10ක් 15ක් පමණ ඇවිද්දෙමි. ඉන්පසු නැවත සිත පාදය වෙත යොමු කරගත හැකි විය. මීට පෙර දිනක කමඨහන් වார்த்தාවක් යොමු කළ පුංචි මෙහෙණියකි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒකෙත් ඒ වගේ නැවත පියවරට හිත ගන්නකොට පියවර තැබීමේ ක්‍රියාවලිය විශ්සිලාද නැත්නම් ඒකට කරදරයක් නැතුව නැවත ඉන්න පුළුවන් වුණාද කියනවනම් ඒකෙන් දැනගන්න පුළුවන්. ඒ අතරමැද ආපු දේවල් වලින් යම් කෙලෙසක් පහළ වෙලා තියෙනවද? යම් අනදරයක් අරියාදුවක් වෙලා තියෙනවා කියලා. මේ නිසා ආවයි කියලා ලියන එක හොඳයි. ඉස්සල එක්කනට කිව්වා වගේම. ඊට පස්සේ ස්පර්ශ කරලා කොහොමද මම නැවත අරමුණට එනකොට අරමුණත් එක්ක භවනාහිත සම්පාත උනේ කියලා. එතන තියෙන ස්වභාව ලක්ෂණ ලියන්න පුළුවන් නම් අර වාක්‍ය ඉවර කරලා තිත තිබ්බා වගේ ඒ වටිනදී උකහා ගත්තා වගේ වෙනවා. නැත්තම් මීයක් කඩලා මේ මී පැණි ටික ගන්න නැතුව හිටියා වගේ. ඒ නිසා ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්ම රසය කියලා. ආන් ඒක වාර්තා කරන්න පුරුදු වෙන්න. ඒකට ලොකු ගැම්මක් එනවා. අනිත් දවසේ යන්නේත් භවනාට මම නිකන් එන්නේ නැහැ. ආවට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන බැල්මේ ඒකට ඒක අප්‍රමාදේ උනන්දු වැඩි කරන සුළු. ගෞරවනීය සාමින් වහන්ස මා මේ සෙනසුනට මෙන්ම භාවනාවටද නවකෙක්මි. මා මේ කමඨහන් ලියන තුන්වන දිනයයි. සක්මන් භාවනාව වම දකුණ සතියෙන් සිටිද්දී දකුණු පාදය තබන විට දැනුණ තද ගතිය විලුඹේ සිට ඉදිරියට ගොස් මහ පැටැඟිල්ලෙන් නිම වේ. එවිටම වම් පාදයට තද ගතිය දැනේ. පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් මත වාඩි වී වේදනාව හෝ කරකැවෙන ගතිය වරහන් තුල කෝලම දෙස බලා සිටීමේ සිතාගෙන වාඩි වුණත් ඒ දේවල් සිදු නොවුනි. ආස්වාස ප්‍රස්වාස දැනුනි. වේගයත් සංසිඳීමත් දෙස පැයක් පමණ බලා සිටීමේ සිතකය සැහැල්ලුය. මා මේ සෙනසුනට යොමු කළ මෑණියන් වහන්සේලා දෙනමටද නිර්වාණ අවබෝධය ලැබේවා. ඔබ වහන්සේගේ නිහඬ සේවයට මාගේ নমස්කාරයම වේවා. සාදු සාදු සාදු. මගේ නිහඬ නෑ මම විතරයි කතා කරන්නේ. කවුද කියන්නේ? මම නිහඬයි. එන කචල් මම අර මිනියබලිස් වල ගිහිල්ලා චර්ච් එක භාවනාව යන්නේ. ඉතින් මං දානසලාට ඉඳගත්ත ගමන් එක්කෙනෙක් ලුණු වතුරක් දෙනවා, එක්කෙනෙක් රතෝදනවා, එක්කෙනෙක් බත් බෙදනවා, එක්කෙනෙක් කෑනවා. ඉතින් කරවන වලදරා. ඉතින් වියන අම්මගේ ඔළුවේ ආම්දු ගොළුයිද කියලා. වචනයක් කතා කරන්නේ. ඊට පස්සේ ගොළු පිස්සුද එහා කාමරේට ගියාම ඔය ආම්දු විතරයි කතා කරන්නේ කිව්වලු. ඊට පස්සේ ආවමයි ළඟට. ඊට පස්සේ මම කිව්වා මෙතෙන්දි කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් කට්ටිය වැඩ කරනවනේ. එහා කාමරේට බණ කියන්න ගියාම එක්කෙකුට කතා කරන්න දෙන්නේ නැහැ. මම විතරයි කතා කරන්නේ. ඒ නිසා මෙතෙන්ට ආපුවම පේන්නේ මම නිහඬ සේවයක් කරන නෑ. මම කතා කරනවා. ඒ නිසා කොහොලම තමයි යන්නේ. ඔක දිහා බලාගෙන යන්න. හැමදාම බලාගෙන යන ජීවිතය කරන කොහොලම දිහා. ඒකට කුමන නැටුම් කෙලි කවට සිනාදා. කොහොම නතර වෙනවා. එහෙම දන්නේ නැත්නම් කොහොලමක් තමයි. ඒක දන්නේ නැත්නම් අපි කරන්නේ කොහොලමක්. ඒ කොහොලමට තමයි ගිරග්ග සමජ්ජය කියලා කියන්නේ. ඒ කොහොලම තමයි කෝලිත උපතිස්ස දෙන්න දැක්කේ. එදා තමයි ගිහි ගිය අතහැරියේ. සමයන් දර්ශන කියලා තියෙන ඊරග්ග සමජ්ජ කන්ද මුදුරේ තියෙන සමයන් දර්ශන කෝලම් දර්ශන. කෝලමට ගිහිල්ලා ඉන්නකොට මොකක්ද? මේක දන්නවා කෝලමක් කියලා රණ්ඩු සරුවල් කරන්න එපා. මේක නිකන් කෝලමක්. මේක හූ හීනයක්. ඒක මොනවට ඔක රණ්ඩු කරන්නේ? එතකොට වැඩේ යනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අවසර සාමින් වහන්ස ඔබ වහන්සේ කියූ පරිදි භාවනා කළෙමි. වරහන් තුල පර්යංක වෙනදාට වඩා හොඳින් භාවනා කළෙමි. දැන් මාහට තේරුම් ගත හැකිය. මෙච්චර දවස් සුවමනාවක් නොමැතිව සතිය ගත කෙරෙමි. නමුදු ඊට හාත්පසින්ම මා උනන්දුවක් දක්වමින් භාවනා කළෙමි. කිසිදු ලෙස වරහන් තුල මා මම මගේ යයි කියා සිතූ සියල්ල අත්හැරීමි. ජීවිතයේ අනිත්‍ය බවත් මාගේ කියා මේ ලෝකයේ කිසිවක් නැති බවත් මට මා අයිති නැති බවත් මට මං ආශා නොකරන බවත් හිතාගත්ෙමි. එම විට දැස් පියාගත් කල මාහට ඇටසැකිල්ල මතක් වුණි. මාහටත් එලෙසම සිදුවෙනවා කියා සිතුවෙමි. දැන් එය හිතේ තබාගෙන භාවනා කරමි. මේ ලෝකයේ කිසිවක් පවතින්නේ කෙටි කාල සීමාවක් බවත් තේරුම් ගත්ෙමි. කලකිරීම ඇති වූ සෑම විටම එය අත්හරිමියයි සිතමි. මේ වන විට මා සියල්ල අත්හැරීමට පුරුදු වී සිටී. ඒ පිළිබඳව කිසිදු ආකාරයක දුකක් ඇති නොවේයි. ඔබ වහන්සේගේ උපදෙස් මහත්සේ වටී. ඔබ වහන්සේ පතනා බෝධියකට නිවන් නිවන් ළඟා වේවායි පතමි. නිදුක් නිරෝගී චිර ජීවිතයක් ළඟා වේවා. මේකේ බුදුහාමුදුරුවෝ අපිට මේ උගන්වන්නේ මේ දේවල් කෙටි කාලිනයි කියලා විනාශ වෙනවයි කියලා ලෝකේ තියෙන හැටි ඔක්කොම දුක නම් කෙටි කාලින වෙනකොට සැපයි නේ දුක කෙටි කාලිනයි දුක ගෙවෙන සුළුයි මේ ලෝකේ හොඳක් තියෙනවා කියලා හිතන කෙනෙකුට මේක දරා ගන්න බෑ ලෝකයේ දුක් ලෝකයේ දුක්ඛේ පතිච්චිතෝ ලෝකේ පිළිලා තියෙන දුක තියෙන හැටික් තියෙන දුක ඉතින් ගෙවෙන එක හොඳ නේ කෙටි කාලින වෙන එක හොඳ නේ ඒක නිසා ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා දුක්ඛ සත්‍ය දෘෂ්ටි කෝණයෙන් බලනවනම් කෙටි කාලින වෙන්න වෙන්න අනිත්‍ය වෙන්න වෙන්න සැපයි. යම් කිසි කෙනෙකුට නිත්‍ය සංඥාවෙන් බලනොත් එයාට දුකයි. ඒ නිසා බුදුජානනාංශයට වැරදිලාවත් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ අපි නිත්‍ය සංඥාවෙන් බලනවනම් මේ ලෝකේ කොතනක හරි සැපක් තියෙයි කියලා හිතනවා. කොහෙවත්ක්ම නැහැ. තියෙන්නම දුක නම් తాවකාලික වෙන්න වෙන්න සැපයි. ගෙවෙන්න ගෙවෙන්න සැපයි. ක්ෂය වෙන්න ගෙය වෙන්න සැපයි. වැය වෙන්න වැය වෙන්න සැපයි. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය පැත්තෙන් බලන ගත්තොත් ඒක නාස්තික දෙයක්වත් උච්ඡේද දෙයක්වත් නෙවෙයි බුදුහාමුදුරු දැක්ලා නේ කියන්නේ. ඒ නිසා දුක වෙන දුක වෙච්ච තරමට ගෙවෙන තරමට සැපයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව පරයන්ක භාවනාව කරන මුල් අවස්ථාවේදී පවත්නා ඉරියව්වෙන් භාවනා කිරීම අපහසුය. පාද ආශ්‍රිත නොයෙක් වේදනාවන් පැමිණෙති. මෙම හේතුවෙන් ඉරියව්ව වෙනස් කරයි. එසේ කිරීම උචිතද යන්න පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. වෙනස් කරන ඉරියව්වේදී නැත්නම් ඉරියාපත සංදීයේදී සම්පජඤ්ඤ පිටවල නැත්නම් slowly, silently, mindfully කරන දේ නැවතිල්ලෙන් කරන්න සතියෙන් කරන්න නිස්සද්දව කරන්න. එතකොට බලන්න අර ඉස්සෙල්ලා ඉරියව්වේ තිබුණ සතිය වෙනස් කරපු ඉරියව්වට ගෙනියන්න පුළුවන් නම් තමයි තේරෙන්නේ ඉරියව් වෙනස් කරලා ප්‍රශ්න නැහැ. අපිට මේ වෙලාවේ අවශ්‍ය සතිය පිටනවායි කියලා. නමුත් මේක ලියලා තියෙන්නේ සතියේ මාත්‍රකාවෙන් නෙවෙයි. සතියේ තේමාවෙන් නෙවෙයි. ඒ නිසා මම කියන දේ වැටහිද මන් දන්නේ නැහැ. නිසා ඉරියව් මාරු කරත් කරන දේ පිළිබඳ එලඹ සිටි සිහියෙන් කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඇවිදීමේදී සතියෙන් හොඳින් මෙනෙහි කරමින් යන අතර හිට ගැනීමත් සමග හිටගෙන ඇති බව මෙනෙහි කරමි. පරයන්කය වාඩි වූ මොහොතේ සිට පිටුපස හා පොළොවේ තදවන ගතිය දැනීමේදී වාඩි වූ බව දිගටම මෙනෙහි කරමි. මේ නිවැරදි බව වැටහේ. ඔබ වහන්සේට පතනා බෝධියකට පැමිණෙත් සමාවෙන්න ඔබ වහන්සේ පතනා බෝධියකට පැමිණෙත්වා. ඒ නිසා පරියන්කේ සක්මන් නෙවෙයි කොයි වෙලාවක හෝ අපි ලෝකේ මත පිටලා තියෙන්නේ ලෝකේ හැප්පෙන තැන බලන්න. නිදාගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, ඉඳගෙන ඉන්නකොට. කවදා හරි ඕන අහසට ගිය දවසේ ඔන්න වැටෙන්නේ නැතුව. පොළවේ ඉන්නවනම් ඉන්න තැන වැටෙනවා. ඉතින් ඒක තියෙනකම් භාවනාව. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම බලන්න මේ ගුණ පංචස්කන්ධේ ඉලිලා ඇඹරිලා තල්ලු කරගෙනමයි ඉන්නේ. අන්නේ හැප්පෙන ඇඹරෙන තල්ලු වෙන තැන දිහා බලන්න පුළුවන් නම් එකම මොහොතක්වත් නැහැ සතිමත් නැතුව. ඒකට ඔය දඹදිව යන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් මයිජි බුදුහමරෙන්කන් ඉන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් මේ පැවිදි උපසම්පදා වෙන්න ඕනෙකමකුත් නැහැ. බුද්ධ ආගම වෙන්න ඕනෙකමකුත් නැහැ. ඒ හැප්පෙන දේ මේ භෞතික විද්‍යාව මේ උගන්වන්නේ. භෞතික විද්‍යාව ඝර්ෂණ. ඉතින් ඕක ඕකට හිත තියාගෙන වයස මදිද? නැත්නම් විභාග පාස් කරන්න ඕනේ. මොකක්වත් ඕනේ නැහැ. නිසා මේක අතින් බලනකොට අපි ඔක්කොම සමානයි. ඔක්කොටම මනුස්සකම තියෙනවා. ඒ නිසා තව මිනිස්සෙක් කොහොමද කියලා අවබෝධ කරගන්න ඕන නම් Taman පොළවේ හැප්පිලා තියෙන හැටි බලන්න. Taman ඉරියව් පවත්වන හැටි බලන්න. එතකොට පේනවා මේ අතින් අපි ඔක්කොම සමානයි. ඉතින් ඒක මදි කියලා හිතන කට්ටිය තමයි ලොකු ලොකු කර්මස්ථාන හොය හොයා ලොකු ලොකු භාවනා මධ්‍යස්ථාන හොය හොයා ලොකු ලොකු ගුරුරු හොයා යන්නේ කුහේ ගියත් පොළොවේ හැප්පිලා තියෙන තැනින් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ ඉරියව් දෙකට සීමා කරන්න එපා. හැම වෙලාවෙම ඒ ස්පර්ශ වෙන තැන නැත්තම් ඉරියව් දෙයක් බලාගෙන යන්න. එතකොට මුළු දවසම පිං දවසක් පාටපත් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස නිහඬ නිසල බිමකි සසල නොවන සිතකි සසලවන්නේ අරමුණු ගතොත් පමණකි දුක් විඳින්නේ ග්‍රහණය කළොත් පමණි. දුක් විඳින්නට වන හේතුව ඈතදීම විනිවිද පෙනේ නම් ඇයි දුක් විඳින්නේ? එතන එතනම අතහැර දමන්න. ඇත්තේ වෙනස් වෙන නාම රූපයන්ය. එතන රාගය වෙනුවට විරාගය ඇත. සංකාර ඇති කරගන්නේ නැතුව විසංකාර වූවා නම් සොයා ආදේ එයද. තව තවත් බලා හිඳිමි. මා හරිද මෙහෙණියක්. ඒ විදිහේ දැනගෙන දුක බව දැනගෙන රාත්තල් බව රාත්තල් ගන්න දැනන කොච්චර කෑවත් කමන්නේ. රාත්තල් ගන්න දැනගන්න. දුක් විඳින්න පොත් ලැබීමක් කරන්නේ. ඒකට දුක දුකක් නෙවෙයි. දුක වෙන්නේ දන්නේ නැතුව හිටියොත් තමයි. අවිද්‍යාව තමයි ලොකුම දුක. අවිද්‍යාව තියාන මේක දුක බව දැනගෙන කොච්චර අදගාවත් මොකුත් වෙන්නේ. සර්වචනංශේ බුදු වෙන්නේ ඉස්සල දවසේ දැකපු හේන හතරෙන් එකක් තමයි උන්වහන්සේ අසුචි කන්දක විදිනවා දැක්කා ගෑවෙන්නේ නැහැ. ප්‍රශ්නේ නැහැ. අතරම් කන්දක විදිනවට වැඩිය හොඳයි. අසුචි කන්දක විදින්න පුළුවන් නම් ගෑවෙන්නේ නැතු. ඒ නිසා දුක තියෙන්නේ ඒක නෙවෙයි දුක බව දැනගත්තට පස්සේ දුක හසුරවන්න පුළුවන්. ඒක ඒක පාවිච්චි කරන්න මොකොත් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කර තිනවා පාණිනාමි වනේනස විෂං මා අන්වාගමේති. අතේ තුවාල නැත්තම් විෂ භාජනයට අත දැම්මම කමක් නැහැ කියලා කියනවා. තුවාල තියෙනවනම් දාන්න එපා. තුවාල තියෙනවනම් විෂ විෂ ශරීරගත වෙනවා. තුවාල නැත්තම් ප්‍රශ්නයක් නැහැ. තුවාල තියෙනවනම් රබර් ග්ලව් එකක් දාලා දාන්න. අත් මේස් එකක්. මොකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. විෂවල කිසි ප්‍රශ්නයක් නැහැ. තුවාල නැත්තම් ඒ නිසා ඒ බව දැනගෙන විසాత ගාවට මුකුත් වෙන්නේ නැහැ. කක්කත ගාවට මුකුත් වෙන්නේ නැහැ. කෙලස් අත ගාවට මුකුත් වෙන්නේ නැහැ. දන්නකම ඔක්කොටම වැඩි වැඩක. කෙලස් කෙලස් බව දන්නකම හොඳයි. නිකලස් නිකලස් බව දන්නවට වැඩියි. ඉතින් ඒ නිසා කෙලස් බව දැනගෙන අත ගන්නවා කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒ වෙලාවේ තියෙන දැනුම තමයි බුදුන් වෙන්නේ. ඒ වෙලාවේ තියෙන දැනුම තමයි ධර්ම වෙන්නේ. ඒ වෙලාවේ තියෙන දැනුම තමයි තමන්ට පෞරුෂත්ව වෙන්නේ. ඒ නිසා කනකොට කාපන් කිරලා රාත්තල් ගාන දැනගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව මම මේ නිස්සරණ වනයේට පැමිණියේ පළමු වතාවටයි එහිදී ඔබ වහන්සේ කියා දුන් පරිදි මම පරයන්ක භාවනාව කළෙමි එහිදී ආස්වාස ප්‍රස්වාසයේ අනුවෙන් මෙනෙහි කළෙමි එවිට මට උණුසුම් ගතියක් දැනුනි ඇතැම් විට පරයන්කේදී මාගේ දනහිසේ වේදනාවක් දැනුනි එවිට වේදනාවයි වේදනාවයි කියා මා මෙනෙහි කළෙමි නමුත් මාගේ වේදනාව වැඩි වෙමින් පවතින බව මට දැනුණු නිසා මම නැගිට සක්මන් කළේය. සක්මන් කරන විට ලනුපැදුරේ විනාඩි 10ක් 15ක් යන විට මාගේ සිත අවටින් ඇසෙන ශබ්ද නිසා විසිර යන්නේය. එවිට මම සිත විසිර ගිය බව දැනගනිමි. එවිට මම නැවතත් සක්මන මුල සිට දිගටම කරගෙන ගියෙමි. එවිට සිත නැවතත් මා ළඟටම පැමිණි බව මට දැනුනි. තවදුරටත් මාහට භාවනා කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. ඔචල වේදනාව තියෙනතනින් කතා පටන් ගත්තොත් වේදනාවක් ඇඟට ආවට පස්සේ හිත කවදාවත් ඉතිරෙන්නේ නැහැ. වේදනාව ගහ අල්ලලා තියන්නේ. ඵලයන් කිව්වත් යන්නේ. ඒ නිසා වේදනාව වෙලාවේ ඒකේ අමාරුයි තමයි වින්දට වැඩි එක චිත්තක්ෂණයක් කියලා වගේ බලන් හිතුවත් පේනවා වේදනාව ගෙට පැමිණීම භාවනා ප්‍රධාන දියුණුවක්. ඒක කියනවා විවිධ පැති වලින් කියනවා එක බුදුරජාණන්ස කියන වේදනාව කියන්නේ දුක්ඛ සත්‍ය පළවෙනි සත්‍යෙට කිට්ටුයි. නැගිටලා ගියොත් දුකෙන් ඈත් වෙනවා. වේදනාව සත්‍යෙන් ඈත් වෙනවා. ඉරියව් මාත්‍ර ඉරියව් මාරු කිරීමෙන් දුක්ඛ සත්‍ය අවබෝධය නතර වෙනවා. මහසිසහට ස්වාමීන් වහන්සේ ලියන පොතේ බරපතල දුකක් ඉවර වෙනකම බැලුවොත් එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවා. දුක මගදී නතර කෙරුවොත් දුක විඳක විතරයි විපස්සනා ඥාන නැහැ. උනාන්තේ ගෝලයා ගාව තමයි මම භාවනා කරේ. පඬිස්සංශ කියනවා භාවනාවේදී දුකාවනම් සිරි දෙව්දුවගෙට වැඩියා කියලා බාරගන්නයි කියනවා. ඉරියව මාරු කරුවොත් මොකක් හිතේ. ඒ නිසා මාරු කරුවට කමන්නේ පොඩ්ඩක් ඉඳලා බලන්නේ වේදනාවක් ආවම කොහෙවත්ම හිත යන්නේ. අම්මා ගැන හිතන්න බෑ. තාත්තා ගැන හිතන්න බෑ. ආණ්ඩුව ගැන හිතන්න බෑ. මොනවා කරුවත් යන්නේ. ඉතින් ඒ නිසා එක පැත්තකින් හිත බඳින අරමුණක් තමයි වේදනාව. සක්මන් කරන හිත විසිරෙනවා. ඒත් ප්‍රශ්නේ නැහැ දන්නවා. ඒ නිසා මේ ඔක්කොම කරලා හිතට තොරතුරු දුන්නට පස්සේ හිත ගොනුවක් ගන්නවා පස්සේ මේ වේදනාව හිතට ප්‍රශ්නයක් නෑ නැගිටට ප්‍රශ්නකුත් නෑ හැබැයි අර වේදනාවට ඉසලා තිබුණු ඒ සතිය වේදනාවක් දැකලා නැගිටිනවක් දැකලා නැගිටට පස්සෙත් සති ධාරාව අඛණ්ඩ සතිය පවත්වාගෙන යන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා බලලත් නෑ බැලලා පෙන්වත් ලියලත් නෑ ඉතින් ඒක කතන්දරේ හරි විචිත්‍රයි හරියට අනම්මන ලිව්වට මේ පුරාවට වේදනාව මේ දේවල් හරහවට සතිය තියෙන බවට බැලීමක් තාම මෙයාගේ හිතට ගිහිල්ලා තියනවාද? කමඨාන සුද්ධ වෙලා තියනවාද කියලා අල්ලන්න බෑ. ප්‍රශ්න නෑ ඔබ දිගට කරගෙන යනකොට සතිය තේමාව කරගෙන ලියන්න පුරුදු වෙන්න. එතකොට ගුණයක් එනවා. ගරු ස්වාමීන් වහන්ස දැන් සතිය හොඳින් හඳුනමි. සමාධිය යනු කුමක්දයි කරුණු සහිතව පහදා දෙන්න. ත්වන් සරණයි. ඔය සතිය පැවැත්ම තමයි සමාධිය කියලා හිතාගන්න. ගරු සාමින් වහන්ස යෝගාවචරයේකට නිදිහානට ගොස් නිින්ද එනතුරු ආනාපාන සතිය වැඩි නොහැකිද පහදා දෙන්න තෙරුවන් සරණයි ආනාපාන කිරුවේ නැත්නම් මැරෙනවනේ නිසා මේ බිද්දා ගන්නකම් ආනාපාන නැතර කරන්න යන්න එපා මට මේ පොල් ගහන්න තියනවා කියලා ආනාපාන පැත්තක තියන්න එපා නාන්න තියනවා කියලා ආනාපාන පැත්තක තියන්න එපා ඉතින් සතිය පිටුවයි කියලා ආනාපානට අං එන්නෙත් නැහැ ඔටුනු දාන්නෙත් නැහැ කවුරුත් එපයි කියලාත් නැහැ කර්මයක් වෙන්නේ පොදු වෙලා හරි හුස්ම ගන්න මතක නැති වුණොත් තමයි ප්‍රශ්න තියෙන්නේ මට දැන් නිදා ගන්න තියෙනවා කියලා හුස්ම ගන්න මතක නැතුණු නිල් වෙලා තියෙයි. අවසරයි සංස අවසාන කමඨාන් වார்த்தාව අවසරයි ගෞරවාර්හ ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සිටගෙන සිටිමි අරඹා යමි දකුණු පාය ඔසවා පහත් කරමි තබමි තද කරමි පළල් කරමි වම් පාය ඔසවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි මෙහිදී මට ඒ අවස්ථාවෙහි සිත විසිරී යෑමක් කිසිසේත් නොනෙමි. විතර්ක පහළවීමක්ද සිදු නොවිය. පැය භාගයෙන් භාගයට මෙසේ සක්මන් භාවනා සිදු කළෙමි. පොළොව ස්පර්ශයේද මදින් මද වෙනදාට වඩා ලැබුවෙමි. සතිමත්ව දෙපා එසවීමද වඩාත් හුරු යෙමි. පරයන්ක භාවනාව කුටියේදී කය ඍජුව තබා හිඳගෙන වාඩි වී නාසිකාවන් තුලින් හුස්ම පිටව ඇතුළු වන අයුරු මනමින් බලා සිටියෙමි. එවිට මට එහි තතු සාමාන්‍යයෙන් වැටහෙන්නට විය. ශරීරයට දැඩි වේදනාවක් නොදැනුනෙමි. විතර්ක පහළ නොවිය. බාහිර අරමුණු වලට සිත නොගියෙමි. සමූහ භාවනාවේදී ඊයේ සතිමත් බව බොහෝ අඩු විය. පූජනීය සාමින් වහන්සේටත් ගුරු උපාධ්‍යායන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ දෙමාපියන්ටත් උතුම් නිවන්සුව ලැබේවා. නැත්නම් එසේම වේවා කියලා ඉවරයි. මට ඊයේ නම් සතිය සෞත්තුයි ස්වාමීන් වහන්සේට එසේම වේවා කියලා ඒ වගත් මෙසේම කියලා අසංක. ඉතින් මේකෙදී සක්මනේ පරියන්කේ දෙකේදී සක්මනේ මිනී කිරීමේ විස්තරය තියෙනවා. පරියන්කේ තියෙනවා ආනාපානජා මනවින් බලා සිටියයි කියලා. ඉතින් කවදාරි සක්මනත් පදන් වෙච්ච දවසේ මෙනෙහි නොකර ඒක දිහා හොඳ සෝදිසියෙන් මනවින් බලා ඉනකොට සක්මන් කරනවා මෙනෙහි කරමින් බලනවා වගේම තොරතුරු එන්න පටන් ගන්නවා. ඒ නිසා මෙනෙහි කරන්ඩ ප්‍රයෝජනයක් ඇතිතා. කොයි වෙලාවක හරි මට දැන් විතක්ක නැහැ මට හොඳට වැටෙනවා කිව්වොත් ওই විස්තර මෙනෙහි කිරීම බාධා වෙන්නේ නැතිව මෙනෙහි කිරීම අඩු කරන්න පටන් ගන්නවා. කියන්නේ බබා නිින්ද යනකොට අම්මා නැලවිලි කපි අඩු කරනවා. ඔය දිගින් දිගට මෙනෙහි කිරුවොත් ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙනෙහි කිරීම ප්‍රයෝජනෙ සලකලා කරන්ඩ ආදර්ශයකට ගන්න ඉඳගත්tාම කරන්නේ මම හුස්ම දිහා මනවින් බලාගෙන. අන්නේ විදිහට ඇවිදින ගමනොත් මෙනෙහි නොකර යනකොට අර වගේම තොරතුරු පේනවනම් ඒක දැන් මෙනෙහි නොකර භාවනා කරන්න සුදුසු අවස්ථාවක්. අන්නේ විදිහට එනේනකොට අර දියුණු වෙන හිතට දියුණු වෙන සත්‍යයට වැඩේ බාර දීලා ඔයාටම කරගෙන යන්නයි කියලා දීපුවම හිත හරි ආඩම්බරෙන් කරනවායි. මෙනෙහි කිරීම අඩු කිරීම හරහා. වරින් වර අර වගේ සතිය නැති තැන් එනවා. එතකොට අදිෂ්ඨාන කරගන්න ඕනේ මම සතිය තිබුණත් ආවත් නැතත් මගේ වෙලාවට මම භාවනා කරනවා. මම හරියට වතක් කරනවා වගේ කියලා. එතකොට තමයි තේරෙනවා මේ භාවනා කරන්නේ මේ හොඳ දේවල් බලාපොරොත්තු නෙවෙයි. ඒක වතක්. ඒ විදිහට කරගෙන යනකොට ඒ තුලින් නිර්ආමිෂ සුඛයක් ලැබෙනවා. ඒ කියන්නේ අර මෙනි නොකර කරන එක මෙනි කරමින් කරනවට වැඩිය හොඳයි. ප්‍රතිඵල නොලැබුණත් භාවනා කරන එක ප්‍රතිඵල ලැබීමෙන් කරන භාවනාවට වැඩිය හොඳයි. අන්නේම සාසනෙක ඉන්නේ කියලා නිතිපතා කරගෙන යන විදියට. තව තියෙනවා විනාඩි 5ක්. කාට හරි සභාවට ප්‍රශ්න කරන්න තියෙනවා නම් හෝ කල්තබල්ලද ප්‍රශ්නකට පිළිතුරු සපයන්න කැමති නම් විනාඩි 5ක් කාලයක් තියෙනවා. කරු ස්වාමීන් වහන්සේ මම මේ සිනසොන්ට ඇවිල්ලා කියන්නේ දෙවෙනි වතාවට පැමිණිච්ච කෙනෙක්. ඉතින් මේ දවස් ටික තුලදී ගිය අවුරුද්දේදී සෑහෙන භාවනා දියුණුවකට මම පැමිණුණා. ඉතින් ඒ වගේම මම සෑහෙන කලක් භාවනාව පුරුදු කෙච්ච කෙනෙක්. මට දැන් තියෙන ප්‍රශ්නය නම් මං මෙතෙක් ආපු කාලය තුලදී මම නිවැරදිව ආවද නැද්ද කියන එක මට ටිකක් ගැටලුවක් තියෙනවා. ඒ ගැන ඔබ වහන්සේගෙන් අහන්නයි සූදානම. මම භාවනා කරන්න ආරම්භ දැන් අතීතයේ කිව්වට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. දැන් භාවනා කරනකොට වැටහෙන දේ කියනවා නම් මට අතීතයේ කියනකට වැඩිය හොඳ වෙරද? හොඳයි. එහෙනම් දැන් මම භාවනා කරන විට ස්වාමීන් වහන්සේ මම සක්මනේදී ස්පර්ශයට හිත යොමු කරගෙන යන්නේ. ඒ වගේම මේ ඉඳගෙන සාමාන්‍යයෙන් පරියංග භාවනාවේදී මේ නාසග්‍රේ ස්පර්ශයමයි බලන්නේ. ඒ බලලා මෙහෙම කරගෙන යනකොට මට එක්තරා දැක්මක් තියෙනවා. කියන්නේ හුස්මේ ඉහළ පහළ යන දැක්ම. ඉතින් ඒ දැක්මේදී දුටු සියල්ලම දැන් මං කියන්නේ අනිත්‍යයි කියලා වශයෙන් මම මෙනෙහි කරපු නිසා ඒ සියල්ලම දැන් මට එච්චර රූප වශයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මම දැන් සියල්ලම මුළු දවස පුරාම උදේ නිින්දෙන් අවදි වෙලා සවස නිින්දට යනකොම අනිත්‍ය ලක්ෂණය මට පේනෙන්න ගන්නවා. ත්‍රිලක්ෂණය කියන්නේ පාදටිති භංග වශයෙන්. ඉතින් මම වෙලාවකට ඒක අරමුණු කරලා වෙලාවට මගේ වැඩක් කරනවා. ඉතින් මේ දෙකම අනුව තමයි මුළු කාල දවසම ගත වෙන්නේ. ඉතින් මට යම් කිසි තැනක වැරදිලාද නැද්ද කියලා වාසයෙන් මහහන සුදු සතුටු ස්වාමීන් වහන්සේ. ඉතින් මේක කරගෙන යනකොට Tamanට සැහැල්ලුවක් ආතතිය අතුගති අඩුගතියක් එහෙමයි ස්වාමීන් මේ මේ දැක්මේ ඉන්න හැම වෙලාවකම මට ඉතාමත් සැහැල්ලුයි හිතත් සැහැල්ලුයි කයත් සැහැල්ලුයි ඉන්න හැම ඉරියව්වකම අයියනම් දෙවන්නේගෙන් දෙවන්නේගෙන් අහන්නේ ඇයි Tamanට සැහැල්ලුව දැනෙනවා නම් තව කෙනෙක්ගෙන් මොකක්ද අහන්නේ එතකොට ඒ සියලුම අරමුණ කෙරෙහි හොඳින් පවත්ගෙන ඒ වුණත් ඉතින් මම කාලයක් තිස්සේ මම භාවනා කරගෙන ආපුස වැරැද්දක් වුණාද නැද්ද කියලා මට දැනගන්න සතුටුයි. වුණා නම් සාන්තියක් අසහනේ අඩුවීමක් ආතතිය අඩුවීමක් වෙන්න බෑ. ආතතියක් අඩු වෙලා තියෙනවනම් ඒක තමයි පාඩම. මොකද මේක අපිට තියෙන දුක අපිට දැනෙන ක්‍රමය තමයි ආතතිය සහ අසහනේ, දරතේ සහ පරිලාහය. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කිසියම් දැනක අනිත්‍ය කතාවක් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පේන දේ කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මේ පිටින් දාන එකනේ. ඒ නිසා මම චෝදනා කරනවා ද්වේෂය තියෙන කියලා. අනිත්‍ය කියන කතා කරන හැම වෙලාවෙම ද්වේෂය තියෙනවා. අනිත්‍ය වැටහෙන එක වෙනස් දෙයක්. නමුත් එන්නේ නේදට අනිත්‍යම් කියන එක නද්දකින් කියන එකම තමයි. නද්දකින් නොපතන දෝමකින් නද්දකින් නදා නොමෝමකින් නද්දකින් නදා දෝමකින් කිකේ ඉන්න. ඕකට තමයි ගැටීම කියන්නේ. ඕකට තමයි ගැටීම කියන්නේ මොකද අනිත්‍ය කියලා මෙනෙහි කරන්නේ. පරමාර්ථ ධර්ම කවදාත් මෙනෙහි කරන්න එපා. වැරදිලා නැහැ. එනේන දේ එනේන දේ මෙනෙහි කරන්න. ස්පර්ශය මෙනෙහි කරන්නත් එපා. ඒක ඔක්කොම පරමාර්ථ ධර්ම. මෙනෙහි කරන්නේ මේ ගැමි භාෂාවේ. තේරෙන වචනේ. එහෙමනම් මම මේ විදිහටම යන්න ඔබ වහන්සේගෙන් උදව් ලබා ගන්න ඒ වගේ කාටවත් කාටවත් උදව් කරන්න පුළුවන් නම් මං කරේ තියාන යනවා. කරන්න බෑ. පිස්සු. පතනා පොතේගෙන් සම ඉෂ්ට වේවා. එහෙම කරන්න බෑ. කරේ තියාන්න පුළුවන් නම් මේක ඔක්කොම ගන්නවා මං කරට සිංහ බාහුව ගත්තා වගේ සිංහ සීවලියේ සිංහ සුපාදේවි ගත්තා වගේ අරගෙන යනවා නිකන් වීරයා වගේ. කරන්න බෑ. හොඳයි. අපේ පැය ගත වෙලා තිනවා. ඒ නිසා අපි මෙතනින් ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි